විශේෂයෙන්ම අපි උත්සාහත් වෙනවා සීලයෙන් අපේ කරගෙන යන භවනා කටයුතු අනුග්‍රහ කරන්න. මොකද අපි සීලවන්ත වුණාම අපේ හිතේ තියෙන විපිලිසර භාවය නැති වෙලා යනවා. කියන්නේ අපේ හිත ඊළඟට අපිට චෝදනා කරන ස්වභාවයක් නැහැ. අපිට ඇඟිල්ල දික් කරන ස්වභාවයක් නැහැ. එහෙම නැත්නම් අපි මේ වැඩේට සුදුසුද නුසුදුසුද කියලා නිකන් විපිලිසර වෙන ස්වභාවයක් නැහැ. ඒ වෙනුවට සීලයෙන් ලැබෙන්න ඕන අනුග්‍රහය අපිට ලැබෙනවා. ඒ කියන්නේ මේ වැඩේ කරන්න ඇත්තටම හරීම හිතේ තියෙන්න ඕනේ මේ සීලය පැත්තෙන් අනුග්‍රහයක්. අපේම සීලය පැත්තෙන් අපි කරගෙන යන කටයුතු සම්බන්ධයෙන් අපේ කයේ අපේ වචනයේ හික්මීමක් තියෙනවා නම් එතකොට අපි මේ කරගෙන යන වැඩේට ගා කනුග්‍රහයක් එතනින් ලැබෙනවා. අපි භාවනා කරන්න කලින් අපේ හිතට එහෙම් මෙහෙම් එනවනම් චෝදනා ස්වභාවයන්. එහෙම නැත්නම් යම් පමණක තමන් මේ වැඩට සුදුසුද නැත්නම් නොසුදුසුද කියලා යම් යම් අවිනිශ්චිත භාවයක් එනවා නම් ඒක ටිකක් මේ කරන වැඩේට බාධාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ නිවැරදි සීලයක් සමාදන් වෙන්න නිවැරදි සීලයක් අනුගමනය කරන්න ඒකම මේ සිතේ විපිලිසර භාවය දුරු කිරීම පිණිස හේතුවක් වෙනවා. ඒ කියන්නේ Tamanට එතකොට බොහෝම සතුටින් Taman නිවැරදි බව එහෙම නැත්නම් Taman සත්පුරුෂ ගුණයක පිහිටලා ඉන්න බව මෙනෙහි කරමින් මේ කටයුත්ත කරන්න පුළුවන්. එතකොට බොහොම අවශ්‍ය කරන සංසිඳියාවක් අවශ්‍ය කරන මානසික සුවතාවයක් අපේ හිත සසන් තුළ තියෙනවා. එහෙම පසුබිමක ඉඳලා තමයි අපි මේ භාවනාවක් වඩන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ බුද්ධ දේශනාවට නිතර නිතර ඇහුම්කන් දෙනවා. බුද්ධ දේශනාව පරිශීලනය කරනවා. එහෙම කරනකොට අන්න අපේ හිතේ තිබුණා නම් යම්කිසි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් යම්කිසි නොදැනුවත් භාවයක් එහෙම නැත්නම් යන්න ඕනේ මාර්ගය සම්බන්ධයෙන් යම් පමණක අවිනිශ්චිත භාවයක් අපැහැදිලි භාවයක් තිබුණා නම් අන්න ඒවා දුර වෙලා බොහොම පැහැදිලි බවක් යන්න ඕන මාර්ගය මොකක්ද කියලා අවබෝධයක් වැටහීමක් ඔන්න එන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ සුතානුග්‍රහිතයකින් අපි කරගෙන යන භාවනාවට අනුග්‍රහ කරන්න කියලා. ඒත් මේ කටයුත්ත තමත් සාර්ථක නැහැ. තැන් වෙලාවට අපිට තනියෙන්ම මේ බුද්ධ දේශනාව තේරුම් ගන්න අමාරුයි. ඇතින් තවත් වෙලාවට අපි හොඳට කල්පනා කරලා විවිධ සූත්‍ර ගලපලා කල්පනා කරලා බැලුවත් ඒත් සමහරවිට පැටලෙන තැන් තියෙන්න පුළුවන්. අපහැදිලි තැන් තියෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා විටින් විට ධර්මදර විනයදර ස්වාමින් වහන්සේලා වෙත එළඹිලා මේ ධර්ම කරුණු සාකච්ඡා කරන්න, විනය කරුණු සාකච්ඡා කරන්න, අපහැදිලි තැන් සාකච්ඡා කරන්න. ඒ වගේමයි විශේෂයෙන්ම භාවනා කටයුත්තක නියැලෙනකොට අපිට අත්‍යවශ්‍යයි අපි මේ යන ගමනේදී හම්බෙච්ච යම් යම් සම්දිස්ථානයන් වලදී අපි ගත්ත තීරණ නැත්නම් අපි ගත්ත නිගමන නිවැරදිද කියලා යම් පමණකට සාකච්ඡාවට බඳුන් කරන්න. නැත්නම් ඇතැම් වෙලාවට අපි අපේම අත්දැකීම් එක්ක අපි හුඟාක් එහාට දාලා කතා කරනවා. අපි හුඟාක් අදි탁සේරෝකින් කතා කරනවා. තවත් වෙලාවක එහෙම නැත්නම් අපි මේ ලැබිච්ච හොඳ අත්දැකීමක් සමහරවිට අපි නොසලකා හරිනවා. මොකද අපි මේ යන්නේ තනි තනියෝ යන ගමනක්. අපි මේ යන්නේ කලින් නොගිය ගමනක්. ඒ වගේමයි අපි තනි තනියම වෙන කෙනෙක් අපි වෙනුවෙන් යන්නේ නැතුව අපිම යා යුතු ගමනක්. ඉතින් අපේ අම්මා තාත්තට අපි වෙනුවෙන් මේ ගමන යන්න බෑ. අපේ බිරිඳට අපේ ස්වාමියාට මේ ගමන අපි වෙනුවෙන් යන්න බෑ. ඒ වගේමයි අපේ දරුවෙකුට මේ ගමන අපි වෙනුවෙන් යන්න බෑ. මේ ගමන අපි අම්පියවම අපි අපිම තනි තනියම යා යුතුයි. එතකොට මේ යන ගමනේදී අර වගේ යම් මේ ගමන සම්බන්ධයෙන් යම් පමණක අවිනිශ්චිත භාවයක් ආවනම් අපිට අපි ඉන්න තැන හඳුනා ගන්න බැරි වුණා නම් ඉස්සරහට කරන්න තියෙන දේ මොකද්ද කියලා හඳුනා ගන්න බැරි වුණා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ටිකක් හරි මේ ගමනේ පොඩ්ඩක් හරි ඉස්සරහට ගිය තවත් කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න. තමන්ගේ தত্ত্বය පැහැදිලි කරලා කියන්න. ආයි නොසංගවා කියන්න මේක මේ ලාභයට සත්කාරයට යන ගමනක් නෙමෙයි. මේක මේ තමන් විතර නැඹුරුලා යන ගමනක්. කාටවත් පේන්න යන ගමනක් නෙමෙයි. ඒ නිසා නොවලහා තමන් ඉන්න தත්ත්වය හෙලි කරා නම් සත්පුරුෂයෙක් ඉදිරියේ අන්න අපිට ඉස්සරහට තව යන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන විටින් විට මේ විදිහට ධර්ම සාකච්ඡාවන්ට සහභාගී වෙන්න කියලා. සාකච්ඡාවන්ගෙන් මේ ගමනට අනුග්‍රහයක් දක්වන්න. ඊට පස්සේ අපේ මේ හිතේ තියෙන වික්ෂිප්ත භාවය දුරු කළා හිත එකඟ කළා මේ කටයුත්තට සුදුසු විදිහට ඒකාග්‍රතාවයක් හදාගන්න අවශ්‍යයි. මොකද විසිරිච්ච මනසකින් මේ කටයුත්ත කරන්න බෑ. සමාහිතෝ යථාභූතම් පජානාති. අපි ඇත්ත ඇති සැටියෙන් දකින්න නම් හිතේ සමාධිමත් භාවයක් තියෙන්න ඕනේ. එකඟ භාවයක් තියෙන්න ඕනේ. නිසා සමාධියක් හදාගන්නත් අවශ්‍ය වෙනවා. අපි මේ සමාධිය අතහැරලා සමාධිය නොසලකා හැරලා මේක පටන් ගන්නවා නම් ඉතින් ඒක බුද්ධ දේශනාවට පටහැනි කියන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් කාලයක් අපිට මිඩංගු කරන්න වෙනවා මේ හිතේ එකඟතාවයක් ඇති කරගන්න. වර්තමාන කාලෙදී ඉතින් විවිධාකාර අන්දමින් අපේ මේ හිතෙන හිත විසිරෙන අන්දමින්මයි මුළු ලෝකෙම සකස් වෙලා තියෙන්නේ. নানা ප්‍රකාර දේවල් ඉතින් මුළු ලෝකෙම තියෙනවා. හැස් දෙක අරගෙන යනකොට নানা ප්‍රකාර දේවල් පේනවා. කන් අපිට ඇහෙනවා. ඉතින් নানা ප්‍රකාර දේවල් ඇහෙනවා. මේ එකකින්වත් අපේ හිත සමාධියක් කරන්නේ නැහැ. එකකින්වත් අපේ හිත සමනය කරන ස්වභාවයක් නැත්තම් කෙලස් දුරු කරන ස්වභාවයක් නැහැ. ඒ වෙනුවට කරන්නේම හිත අවුස්සන එක. කරන්නේම හිත විපිලිසර කරන එක. තව තව සැක වැඩි කරන එක. හිතේ තීච අවිනිශ්චිත භාවය වැඩි කරන එක. ඉතින් අපිට අවශ්‍ය වෙනවා එහින්දා මේ විවිධ අන්දමින් පෑරිච්ච හිත විවිධ අන්දමින් විසිරිච්ච හිත අන්න පොඩ්ඩක් වෑයමකින් එකඟ කරගන්න. ඒ නිසා බුදුහාඳුර කියනවා විටින් විට මේ සමත අනුග්‍රහිතයක් කරන්න කියලා. අන්න එතකොට අපිට පුළුවන් මේ හිතේ තියෙන විපිලිසර භාවය, වික්ෂිප්ත භාවය, විසිරිච්ච ස්වභාවය, කැළඹිච්ච ස්වභාවය නතර කළා අඩු කළා ඔන්න හිත යම් පමණක ඒකාග්‍ර කරගන්න. හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා නම් අන්න එතන ඉඳන් පටන් ගන්න පුළුවන් ප්‍රඥාව දියුණු කරන්න. ප්‍රඥාව දියුණු කිරීමට ඊළඟට බුදුහාමුදුරුව මුල් තැන දෙනවා විපස්සනා අනුග්‍රහිතයක් වශයෙන් පෙන්ලා දෙනවා මෙන්න මේ විදිහට. අපි මේ කරගෙන යන භාවනාව එහෙම නැත්නම් අපි මේ කරගෙන යන නිවන් මගේ යන ගමන විටින් විට මේ ක්‍රම පහකට උදව් කරගන්න කියලා. නැත්නම් අපි ඉන්න தත්ත්වේ බල බලා වර්තමානයේ මට මොනා මොනවෙන් සහයෝගයක් ලැබුණොත්ද මම කරගෙන යන භාවනාව හොඳින් කරගෙන යන්න පුළුවන්. එක්කෝ මම බණක් අහලා තව ටිකක් මගේ උද්‍යෝගය හදා ගන්න ඕනේද? එහෙම නැත්නම් මම පොතක් පතන් බලලා තව ටිකක් දහම් දැනුම වර්ධනය කර ගන්න ඕනේද? එහෙම නැත්නම් මම මේ වෙලාවේදී භාවනා කරන්න ඕනේද? මේ වෙලාවේදී ඔන්න සක්මනක් කරනවාද? වෙලාවේදී හොඳට හිතට සමාධිමත් වෙන්න ඉඩ දෙනවද? එහෙම නැත්නම් මම හොඳට සිත සමාධිමත් වෙච්ච හිත පාවිච්චි කළා මේ සංස්කාර ධර්මයන් කෙරෙහි තියෙන ස්වභාවය හොඳින් දැක ගනිමින් ප්‍රඥාව දිනු කරනවාද මේ අන්දමින් අපි අපි ගැනම නැවත නැවත ඇතුළත නැඹුරු වෙලා බලන්න ඕන ස්වභාවයක් මේ ගමනේ තියෙනවා මේ අනුන් දිහා බලලා යන ගමනක් නෙමෙයි අනුන්ගෙන් ආදර්ශයක් ගත්තර කමක් නැහැ නමුත් තමන්ගේම හිත දිහා කොහොමද දැන් මේ හිතේ தත්ත්වය කොහොමද දැන් මේ හිතේ தත්ත්වය මොන විදිහට අනුග්‍රහයක් කරොත්ද ඔන්න ඉස්සරහට තව ටිකක් යන්න පුළුවන් කියලා පොඩ්ඩක් මිටින් එකට තමන් විතර නැඹුරු වෙලා බලන ස්වභාවයක් අවශ්‍යයි. එහෙන් බලනකොට තමයි මේ තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන මේ ක්‍රම පහකින් කරන අනුග්‍රහය විටින් විට කරන්න සිද්ධ වෙනවා. එක්ක ඔන්න බණක් අහලා අනුග්‍රහයක් කරනවා. එක්ක ඔන්න සාකච්ඡාවට සහභාගී වෙලා හිතේ තියෙන සැකමුසුතෙන් දුරු කරගෙන අනුග්‍රහයක් කරනවා. එහෙම නැත්නම් හොඳට භවනාවක් වඩලා තවත් ටිකක් ඉස්සරහට යනවා. ඉතින් මේ යන ගමනේ අපිට අද මම මේ අපි පටන් ගත්ත මේ භාවනා වැඩසටහනට මුල් තැන තියාගත්තේ ဒုတိ ය ගද්දුල බද්ද කියන සූත්‍රය. මේ ගද්දුල බද්ද කියන සූත්‍ර දෙකක් තියෙනවා සංයුක්ත නිකායේ කන්ද සංයුත්තේ. බොහොම ප්‍රබල උපමාවක් භාවිතා කළා බුදුරජාණන් වහන්සේ අපිව මේ සංසාරයෙන් එතර කරන්න ලොකු උනන්දුවක් අපේ සිත් සතන් තුළ ඇති කරනවා. පළවෙනි ගද්දුල බද්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ මේ මහා පෘථුවිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා අලු දූලි බවට පත් වෙලා දැවිලා යන අවස්ථාවක් එනවා. ඒත් මේ සංසාරේ සැරිසරන සත්වයින්ගේ එහෙම නැත්නම් මේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා කටයුතු කරන මේ සත්වයන්ගේ දුක කෙලවර වෙන්නේ නැහැ. ඉතින් අපිට හිතෙන්න පුළුවන් අපි දැන් මේ ඔක්කොමලා පෘථිවි තලයේ ජීවත් වෙනවා. ඉතින් යම් අවස්ථාවක මේක සම්පූර්ණයෙන් විනාශ වුණා නම් අපි හිටියේ පෘථිවිය ආශ්‍රයෙන්ම නම් ඉතින් ඊළඟට වෙන්න ඉන්න තැනක් නැහැ. ඉතින් අපිත් ඉවරයි. අපිත් එහෙමනම් මේ පෘථිවියත් අවසන්, අපිත් අවසන්, අපිත් ඔන්න නිවන් දකින්නවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන මේ පෘථිවිය දැවිලා අළු වෙලා සම්පූර්ණ විනාශලා ගියත් මේ අවිද්‍යාවෙන් වැහිච්ච, තණ්හාවෙන් බැඳිච්ච මේ සත්වයින්ගේ සංසාර ගමන නැත්නම් සංසාර දුක මේ බාහිර වස්තුන්ගේ අවසානයත් එක්ක ඉවර වෙන්නේ නැහැ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන ඔන්න මේ මහා මේරු පර්වතය කියලා සාමාන්‍යයෙන් මේ ධහමේ එනවා උපමාවන් බුදුරජාන් වහන්සේ කියන මේ මහා මේරු පර්වතය යම් අවස්ථාවක් එළඹෙනවා දැවිලා අළු වෙලා විනාශ වෙලා ධූවිලි බවට පත් වෙලා යන. නමුත් මේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳලා යන මේ සත්වයින්ගේ දුක කෙලවර වීමක් සංසාර දුක අවසන් වීමක් ඒත් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට කියනවා මේ මුළු පෘථිවිය ආශ්‍රය කරගත්ත මේ සියලුම සාගරය එක වතුර බිඳුවක් නැති වෙන්න වීලිලා වීලිලා වීලිලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මහා සාගරේ අතුරුදන් වෙන අවස්ථාවක් වෙනවා. එච්චර කාලයක් ගියත් නැත්තම් මේ මහා සාගරය ඒ විදිහට වියලිලා ගියත් මේ තණ්හාවෙන් බැඳිච්ච අවිද්‍යාවෙන් වැහිච්ච මේ සත්වයන්ගේ සිත් සතන් මේ සංසාර දුකින් අත මිදෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපිට තේරෙනවා මේ භෞතික සාධක කොයිතරම් ඒ යම් යම් කාල දීර්ඝ කාලවලදී අවසන් වුණත් විනාශ වුණත් මේ සංසාරගත සත්වයා එහෙම තමන්ගේ දුකේ මේ හිත පිරිසුදු කරගන්න ප්‍රභාවයකින් නැතුව සාමාන්‍ය විදිහට ප්‍රැල්ලට අහු වෙලා ගියොත් ඉතින් හැමදාම මේ කැරි කැරකි ඉන්න ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ කැරකි කැරකි ඉන්න ගතියට හරිම ලස්සන උපමාවක් මේ ගද්දුල බද්ද සූත්‍රයේදී කියනවා. දැන් කියන උපමාව තමයි දැන් මේ පිටුතුන්ට අපි හැමෝටම තේරෙන උපමාවක්. හරි සරල උපමාවක් ඒ වගේමයි හිතලා බලද්දී හොඳට හිත කාවා දෙන උපමාවක් මේ පින්වුතන් ගෙවල් වලත් ඇති මේ හුරතලයට ඇති කරන බල්ලෝ නැත්නම් ආරක්ෂාවට ඇති කරන බල්ලෝ දැන් මේ බල්ලෙක්ව බඳිනවා හොඳට ශක්තිමත් ටැඹක ටැඹක බැන්දට පස්සේ ඌට ඉතින් එතනින් එහාට යන්න බෑ ඒකේ දන්වැලකින් බැන්දනම් ඒ දන්වැලේ දිගට තමයි ඒ සතාට සැරිසරන්න පුළුවන් කොච්චර උමනාව ආවත් මෙතනින් එහාට යන්න එයාට ඒක කඩාගෙන යන්න බෑ. කොච්චර උමනාවාවත් වෙන ඊට වඩා සැප පහසු තැනක ගිහිල්ලා සැතපෙන්න නැත්නම් නිදා ගන්න ඒත් යන්න විදිහක් නැහැ. කොච්චර උමනාවක් ආවත් වෙන තැනකට ගිහිල්ලා ටිකක් උණුසුම් තැනකට ගිහිල්ලා ළඟින්න මේත් මේක හරියන්නේ නැහැ. මොකද අර ටැඹේ බැඳිලා ඉන්නේ. ඒ ටැඹට දැඩිව බැඳලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සංසාරගත සත්‍යයත් මෙන්න මේ වගේ. එයා කොහේ හරි යනවා මේ පංච උපාදානස්කන්ධය කියන එක අරගෙනමයි යන්නේ. නැත්තම් ඒකත් ඒක ආශ්‍රිතම තමයි යන්නේ. සරල විදිහට අපි තේරුම් ගත්තොත් අපි හිතමු ගියාත්ම භාවයේ දොන්න අපි අපි හිතමු මිනිස්සෙක්ම වෙලා හිටියා. අපිට ඒ කාලෙත් මේ වගේ පංච උපාදානස්කන්ධයක් තිබුණා. රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, සංස්කාරස්කන්ධයක්, විඥානස්කන්ධයක් තිබුණා. දැන් මේ ඒ භවයෙන් ගිලිහිලා ඔන්න ඒක අවසන් වෙලා ඔන්න දැන් අපි මේ භවයට පැමිණලා තියෙනවා. ඊළඟට මේ භවයට පැමිණිහාම ඔන්න මෙතනත් අන්න වගේ අලුත් පංච මේ නැවතත් අපි පංච උපාදානස්කන්ධයක් ඇසුරු කරමින් තමයි ජීවත් වෙන්නේ. ඊළඟට අපි හිතමු ඔන්න අපි ඊළඟ භවයකට යනවා. ඊළඟට භවයකට ගියත් අපි එතනත් අපි තුමු manussාත්ම භාවයක්ම ඔන්න අපිට ලැබුණා. ඒ manussාත්ම භාවයක් ලැබුණත් ඒ භවයේදීත් මේ වගේම එතකොට පංච උපාදානස්කන්ධයක් ඇසුරු කරමින් තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් මේකේ මුල පටන් ගැනීමක් නම් නැහැ. ඒක තමයි බුදුරජාන් වහන්සේ මුලින්ම කියන්නේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති. මහණෙනි මේ සංසාරයේ මේ සංසාර ගමනේ මුල් පටන් ගැනීමක් කියන්න බෑ. ඉතින් අපිට හිතෙනවා දැන් විද්‍යාවෙන් එහෙම ඔන්න අවුරුදු මිලියන ගණන් බිලියන ගණන් වලින් කියනවා මෙන්න මේ කාලෙදි මහා පිපිරීමක් ඇති වෙලා ඔන්න මේ පෘථිවි තලය පටන් ගත්තා නැත්නම් මේ සෞරග්‍රහ මණ්ඩලය පටන් ගත්තා කියන ඉතින් විවිධාකාර න්‍යායන් ඉදිරිපත් කරනවා. ඉතින් අපිට හිතන්න පුළුවන් මේ සංසාරෙත් එකන් එතනින්ද දන්නේ පටන් ගත්තේ කියලා. නමුත් මේ බුද්ධ දේශනාවට අනුව නම් අපිට හිතා ගන්න තියෙන්නේ එහෙම පටන් ගැනීමක් නෙමෙයි. හිතා ගන්න බැරි තරම් අතීතයට අතීතයට අතීතයට යන ගමනක් මේකේ තියෙනවා. අනුමතග්ග සංයුත්තය කියලා සංයුත්ත නිකායෙම වෙනම සූත්‍ර රාශියක් එකතු කරලා ගොනු කරලා සකස් කරපු කොටසක් තියෙනවා. ඒකෙදි බුදුරජාන් වහන්සේ තවත් හිත් කාවදෙන විදිහට මේක ඉදිරිපත් කරනවා. බුදුරජාන් වහන්සේ කියනවා මේ පෘථුවියේ දැන් මේ පිඟුතුන් දන්නවා මේ ගස්කොලන් තියෙනවා, වැල් තියෙනවා, කොටන් තියෙනවා, විවිධාකාර වෘක්ෂ ලතා තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටික එකතු කරලා අඟල් 4 4 4 4 කෑලි වලට කපනවලු. කපල ඉවරලා දැන් හිතන්න මුළු පෘථිවියේම තියෙන මේ වෘක්ෂ ලතාවන් එකතු කරලා අඟල් හතරේ කෑලි වලට කැපුවා. දර කෑලිද, කෝටු කෑලිද, ලී කෑලිද මේ ඔක්කොම අඟල් හතරේ කෑලි වලට කැපුවා. කපලා බුදුහාමුදුරුවෝ කියනවා ඔන්න එක කෑල්ලක් වෙන් කරන්න මේ ඉන්නේ මගේ අම්මා. තව කෑල්ලක් වෙන් කරන්න මේ ඉන්නේ මගේ අම්මගේ අම්මා. ඒ කියන්නේ ආච්චි. තවත් කෑල්ලක් වෙන් කරන්න මේ ආච්චිගේ අම්මා. මෙහෙම මෙහෙම මෙහෙම වෙන් කරගෙන වෙන් කරගෙන යන්නලු එතකොට කවදා හරි අර ලී කැලේ ටික අවසන් වෙලු හැබැයි දිගින් දිගට යන අර ගමනේ අම්මලා නම් ඉවර වෙන්න හැදු. ඒත් අපි මේ ඇවිල්ලා තියෙන પરම්පරාවන් වල මුලයේ හින්දා අපිට හිතා ගන්න බෑ. ඇතැම් වෙලාවට ඉතින් මේ නවීන විද්‍යාවෙන් ඉතින් ඔය පරිණාමවාදය එහෙම ඉදිරිපත් කළ විවිධ විදිහට මත තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන විදිහට ඒත් අපි මේ එතනින් එතනින් එතනින් එහෙම එහෙම ආපස්සට ආපස්සට යනකොට බුදුරජාණන් වහන්සේ කියන අන්දමට මේකේ මේ කෙලවරක් නැති ගමනක තමයි අපි නිරලා තියෙන්නේ. ඒ වගේමයි තවත් උපමාවකින් කියනවා මේ පෘථිවියම මුළු පෘථිවි තලයෙන්ම අපි හිතමු පුංචි පුංචි පුංචි බෝල හදාගත්තොත්. කියන්නේ මේ මහා පෘථිවියක් තියෙනවා මේකෙන් පස් අරගෙන පොඩි පොඩි පොඩි බෝල හදාගෙන ගියා නම් ඔන්න එක බෝලයක් අයින් කරනවලු එක ගුලියක් අයින් කරනවලු මේ මේ තාත්තා. තවත් ගුලියක් අයින් කරනවලු මේ තාත්තගේ තාත්තා. තවත් ගුලියක් අයින් කරනවලු මේ තාත්තගේ තාත්තගේ තාත්තා. මේ විදිහට අරගෙන අරගෙන අරගෙන ගියා නම් ඒත් පස්සට පස්සට පස්සට යනවා මිසක් මේ පෘථිවියේ තිබිච්ච මේ මහා පටවි ධාතුව අවසන් වෙලා යනවලු ඒත් අර પરම්පරාව අවසන් වෙන්නේ නැහැලු. එතකොට මේ අනුව අපිට හිතා ගන්න තියෙන්නේ මේ අපි යන සංසාර ගමනේ මුලක් පේන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ ගද්දුල බද්ද සූත්‍රය පටන් ගන්නකොටම බුදුහාඳුරු කියන්නේ මෙන්න මේ කතාව. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේකේ මුලක් පේන්නේ නැහැ. මුලක් පනවන්න බෑ. හැබැයි මේක ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්නන කෙලවරක් එහෙම නැත්නම් මේ සංසාර දුකෙන් අත මිදීමක් තියෙනවා. ඒක තමයි බුදු කෙනෙක් ලෝකෙට ඇවිල්ලා බොහොම පැහැදිලිව දේශනා කරන්නේ. අපි ඉස්සරහට ඒවා ගැන සාකච්ඡා කරමු. දැන් අපි මෙතෙන්දී තේරුම් ගන්න තියෙන්නේ මේ අපි දීර්ඝ සංසාරයක යන පිරිසක්. මේක මේ අපේ පටන් ගැනීම නෙමෙයි. මේ භවය කියන්නේ අපේ පටන් ගත්ත භවය නෙමෙයි. අපි තුමු ඊට කලින් භවය කියන්නේ අපේ පටන් ගත්ත භවය නෙමෙයි. අපිට නිශ්චය වශයෙන් කියන්න බෑ. අපේ මේ භව ගමන ඔන්න අපි තුමු භවයන් 10000කට කලින් තමයි පටන් ගත්තේ. එහෙම අපිට නිශ්චයක් කරන්න බෑ. ඒකයි මුල පටන් ගැනීමක් කිසිසේත්ම කියන්න බෑ. කියලාම බුදුරජාණන් වහන්සේ ඍජුවම ප්‍රකාශ කරන්නේ. අපිට ඉතින් මේ වගේ දේවල් ටිකක් ශ්‍රද්ධාවෙන් පිළිගන්න වෙනවා. නැත්තම් අපිට ඔය නවීන විද්‍යාව වගේ දේවල් හරහා බාහිරාවර්තී වෙලා මේක ඉතින් උත්සාහ දරන්න පුළුවන් මේකේ පස්සට පස්සට යන්න විද්‍යාවෙන් යන්න. නමුත් හැමදාම විද්‍යාව බොරු වෙන එකයි වෙන්නේ. මොකද දැනට තියෙන උපකරණ වලින් ඔන්න හොයාගන්නවා මෙන්න මෙච්චර කාලයකට කලින් තමයි පටන් ගත්තේ කියලා. ඊට වඩා යම් යම් උපකරණ හොයාගෙන ඊට පස්සේ කියනවා නෑ ඊට කලින් තමයි පටන් ගත්තේ කියලා. නැත්නම් යම් යම් න්‍යායන් හරහා කියන ඔන්න මේ කාලේ තමයි පටන් ගත්තේ කියලා. ඔන්න තවත් විද්‍යාඥයෙක් ඇවිල්ලා කියනවා මේ කාලේ නෙවෙයි ඊට කලින් තමයි පටන් ගත්තේ කියලා. ඒ නිසා අපිට මේ වගේ අර පෘථග්ජන මනසකින් මේ ගැන ඉදිරිපත් කරන වතවාද මතවාදයන් සත්‍යමයි කියලා පිළිගන්න හරි අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔන්න සර්වඥතා ඥාණයට පැමිණිලා සියල්ල දක්නා නුවණින් තමයි මේ අපිට කියන්නේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න අපිට සිද්ධ වෙනවා මේ සංසාර ගමනේ මුලක් පේන්නේ නැහැ. මොකද මෙතන තියෙනවා මේ ස්වභාවයක් මේ යන ගමනේ අවිද්‍යාවෙන් වැහිලායි යන්නේ. ඒ වගේමයි තණ්හාවෙන් බැඳිලායි යන්නේ. අවිද්‍යාවෙන් වැහුණාම අපිට පේන්නේ නෑ ඇත්ත. අපිට හිතෙන්නේ ඔන්න මම ජීවත් වෙනවා. ඒ වගේම මම ඕන අතීතෙත් ජීවත් වුණා. ඊළඟට ඔන්න මම එන භවෙත් ජීවත් වෙයි. කියලා අපි හැම තිස්සෙම මේ මම එක්ක ඉදිරියට දාගෙන එහෙම නැත්නම් පුජ්‍යල සංකල්පයක් ආරෝපණය කරගෙන තමයි අපි හිතන්නේ. මෙහෙම හිතන ගමන ඉතින් ඉවරයක් වෙන්නෙත් නැහැ. එහෙම අවිද්‍යාවෙන් වැහිලා කටයුතු කරද්දී මේ අපි රැස් කරන කර්මවල කෙරරක් වෙන්නෙත් නැහැ. ඉතින් හරි අමාරුයි මේ සංසාර ගමනේ ඒතර කොහොමද අපි අත මිදෙන්නේ? කියලා ඉතින් ඇතැම් වෙලාවට විවිධාකාර ශාස්ත්‍රවරුන් විවිධාකාර උපක්‍රම පාවිච්චි කරලා තිනවා. එහෙම නැත්නම් විවිධාකාර උපක්‍රම ඉදිරිපත් කරලා තිනවා. ඇතැම් කෙනෙක් කර්මක්ෂය කරන්නේ කියලා පුලුවන් තරම් කයට වද දෙමින් ඔන්න විවිධ උපක්‍රම ව්‍රත සමාදන් වෙලා ඔන්න කටයුතු කරනවා. තවත් එක්කෙනෙක් ඔන්න මේ දියේ බැහැලා ඔන්න මහා හීතලේ ඔන්න දියේ බැහැගෙන මේ පව් සෝදන්න කියලා ඔන්න කටයුතු කරනවා. තවත් කෙනෙක් හැම පැත්තෙම ගිනි මැලව ගහගෙන මැද්දට වෙලා පව් තවා හරින්න කියලා ඔන්න උත්සාහත් වෙනවා. ඉතින් මේ වගේ নানা ප්‍රකාර විදිහට මිනිස්සු උත්සාහ කරලා තියෙනවා මේ පව් ගෙවා හරින්න. කර්මය ෂේ කරන්න. නමුත් ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙලා ඊට වඩා හාත්පසින්ම හරීම කියන්න පුළුවන් සෑහෙන ඊට පස්සේ උන්වහන්සේ අනුගමනය කරලා මේ ලෝකේ ඉදිරිපත් කරන්න පුළුවන් නිවැරදි ක්‍රමයකින් ඔන්න බුදුරජාණන් වහන්සේ කර්මක්ෂය කරන විදිහක් එහෙම නැත්නම් ආශ්‍රවයන් ඡය කරන විදිහක් මේ සංසාර ගමනින් අත මිදෙන විදිහක් දේශනා කරනවා. ඉතින් ඒ නිසා අපිට අර උපමාවෙන් බුදුහාමුදුරුවෝ කියන්නේ අර මේ බලු දමින් බැඳිච්ච සුනකෙක් කොයිතරම් උත්සාහත් කරත් ඒ සතාට යන්න තියෙන්නේ අර දන්වැලේ දිකට පමණයි. ඒ වගේම මේ සංසාරේ මේ කොච්චර දීර්ඝ කාලයක් අපි සැරිසරුවත් මේ පංචස්කන්ධයක් ඇසුරු කරගෙන තමයි සැරිසල්ලා තියෙන්නේ. ඉන් එහාට අපි ගිහිල්ලා නැහැ. හැමතිස්සෙම මේ පංචස්කන්ධයක් ඇසුරු කරගෙනමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේමයි කොහේ හරි අපි සිටගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් ගත කරනවා නම් ඒත් මේ පංචස්කන්ධයක් ඇසුරු කරමින්මයි ගත කරලා තියෙන්නේ. බුද්ධ වචනයෙන් කියනවා නම් සෝ ගච්ඡති චේපි ඉමේව පංචඋපාදානස්කන්ධේ උපගච්ඡති. යම්ම හෝ තැනකට ගියා නම් ඒ යන්නේ මේ පංචඋපාදානස්කන්ධයක් ඇසුරු කරගෙනමයි. දැන් මේ පිඟුතුන් හුඟක් දෙනෙක් ඔන්න ලංකාවේ ඉඳන් දැන් ඕස්ට්‍රේලියාවට පැමිණුණා. දැන් එහෙ තිබුණෙත් පංචඋපාදානස්කන්ධයක්මයි. මෙහෙ තියෙන්නේත් පංචඋපාදානස්කන්ධයක්මයි. කොහේ ගියත් ඉතින් පංචඋපාදානස්කන්ධයක් අසුර කරගෙන තමයි ඉන්න තියෙන්නේ. ඊළඟට අපි හිතමු උන දිවි ලෝකෙට ගියා. ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉඳන් මොකක් හරි ක්‍රමයක් හදාගත්තා කියලා. ඊට පස්සේ උන දිවි ලෝකෙටත් ගියා. දිවි ලෝකෙට ගියත් ඉතින් ඒ තියෙන්නේ තෝකම තමයි. පංච උපාදානස්කන්ධයක් ඇසුරු කරගෙන තමයි ඉන්න තියෙන්නේ. අපි ඊට පස්සේ ඉතින් අපි බ්‍රහ්ම ලෝකෙටත් යනවා. ඒත් තියෙන ඉතින් බ්‍රහ්ම ලෝකවල ඇතම් ලෝකවල නම් රූපස්කන්ධේ නැහැ. කෙසේ නමුත් ඉතින් උපාදානස්කන්ධයන් අසුරු කරගෙන තමයි ජීවත් වෙන්න තියෙන්නේ. හැබැයි ඉතින් ආයෙත් කැරකිලා අවිද්‍යාව තියෙනවා නම් තණ්හාවෙන් බැඳිලා නම් ආයි කැරකිලා ආපස්සට එනවා. ඔන්න ඉතින් ආයි දිව්‍යාත්ම භාවවලට එනවා, ආයි මනුස්සාත්ම භාවවලට එනවා. ආයෙත් ඉතින් මහගෙදරටත් යනවා. ඉතින් මහගෙදර වශයෙන් බුදුරජාන් වහන්සේ කියන්නේ නම් සතර අපාය. ඉතින් මේ සංසාරගත සත්‍යාගේ මහගෙදර වශයෙන් පෙන්වන්නේ සතර අපායයි. මොකද අපි මේ තණ්හාවට දාස වෙලා තමයි හුඟක් වෙලාවට කටයුතු කරන්නේ. දන්නේම නැතුව අපේ හරිම කැමැත්තෙන් තණ්හාවට සේවය කරනවා. ඉතින් අපි හිතන්නේ නම් ඔන්න මගේ කැමැත්ත ඉෂ්ට වුණා. මට ඕන දෙයි මං කළේ. මං ඕන විදිහටයි මං කටයුතු කළේ. එයා මං කියන දේ අහන්න ඕනේ කියලා ඉතින් අපි හරි පුරාසාරම් දොඩනවා. හැබැයි අපි කළා තියෙන්නේ නම් මේ තණ්හා පෝෂණය කිරීමක්. මේක හරි ලස්සනට ඉදිරිපත් කරපු ගාතාවක් තේනවා සුත්ත නිපාතේ ද්වේතානුපසනා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා තණ්හා දුතියෝ පුරිසෝ දීගමද්දාන සංසාරං ඉත්ත භාව අඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති. මේ තණ්හාව දෙවෙනියා කරගෙන නැත්තම් තණ්හාව සගය කරගෙන තණ්හාව සහකරුවා සහකාරය කරගෙන තමයි මේ දීර්ඝ වූ සංසාරමේ සත්‍යය සැරිසරන්නේ. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං. ඉත්ත භාව අඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති. මේ භවයෙන් ඒ භවයට ඒ භවයෙන් මේ භවයට මේ විදිහට සංසාරේ පුරා සැරිසරනවා. මේ යන ගමනේ කෙලවරක් නම් වෙන්නේ නැහැ. මොකද තණ්හාව තමයි සගයා කරන් යන්නේ. තණ්හාව ඇතම් තැන්වල අම්මා විදිහට ඉදිරිපත් කරනවා, අවිද්‍යාව තාත්තා විදිහට ඉදිරිපත් කරනවා. ඒතර අම්මයි තාත්තයි වෙලා ඉඳලා තියෙන්නේ අපේ තණ්හාවයි අවිද්‍යාවයි. ඉතින් අම්මමයි අම්මමයි තාත්තයි එකතු කරගෙන ඉතින් ඒ අම්මයි තාත්තා ඉන්න තා කොන්න අපි නැවත නැවත උපදිනවා. නැවත නැවත මේ සංසාරේ සැරිසරනවා. ඉතින් මේ බඳු භව ගමනක තමයි අපි හැමෝම නිරත වෙලා තියෙන්නේ. ඉතින් අපිට තේරෙනවා නම් මේ සංසාරේ තියෙන බිය ඔන්න ටිකක් මේකෙන් මිදෙන්න අපිට අවස්ථාවක් නැත්තම් අඩුතරමින් හිතක් පහළ වේවි. ඒ හින්දා වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ මේ තරම් ප්‍රබල අන්දමින් මේ සංසාර ගමන ගැන අපිට උපමා උපමා විවිධාකාර උපමාවන් උපමේයන් ඉදිරිපත් කරමින් මේ තමන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්නේ. නැත්තම් බුදුරජාණන් වහන්සේට ඍජුවම කියන්න තුණා මෙන්න මේකයි පාර. ඔන්න ඵලයල්ලා. නමුත් එහෙම කිව්වට මේ අපේ කට්ටිය යන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් මේක තියෙන බැරෑරුම්කම ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. මේක තියෙන බැරෑරුම්කම පෙන්ලා දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විවිධ උපමාවන් දෙමින් මේ සංසාරයේ තියෙන ස්වභාවය අපිට පැහැදිලි කරලා දෙනවා. දැන් අපි මේ බලුදමින් බැඳිච්ච ඒ සුනකෙක් වගේ එතකොට අපිත් එතකොට මේ සංසාරේ මේ පංච උපාදානස්කන්ධයක් ඇසුරු කරගෙන සැරිසරනවා. අපි යනවා නම් ඒක ආශ්‍රිතවමයි යන්නේ. අපි හිටගෙන ඉන්නවා නම් නතර වෙලා ඉන්නවා නම් ඒක ඇසුරු කරගෙමයි නතර වෙලා ඉන්නේ. අපි කොහේ හරි läගලා හිර වෙලා ඉන්නවා නම් ඒත් මේ පංච උපාදානස්කන්ධයක් ඇසුරු කරගෙමයි läගලා ඉන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කල්ප ගණන් අවශ්‍ය තියෙන බ්‍රහ්ම තලයක ඉපදලා හිටියත් ඒත් මේ උපාදානස්කන්ධයන් ආශ්‍රයම තමයි ඉන්නේ. ඒකයි මෙතෙන්දි කියන්නේ තිට්ඨති චේපි පංච උපාදානස්කන්ධේ උපතිට්ඨති. මේ වගේ බුදුරයන් වහන්සේ නැවත නැවත මතක් කරනවා නිසීදති චේපි පංචඋපාදානස්කන්ධේ උපනිසීදති. නිපජ්ජති චේපි පංචඋපාදානස්කන්ධේ උපනිපජ්ජති. ඒ කියන්නේ කොහේ හරි මේ යෑමක් තියෙනවා නම් මේ පංචඋපාදානස්කන්ධයක් අසුර කරගෙන යන යාමක්මයි. ඊළඟට කොහේ හරි නතර වීමක් හිටගෙන සිටීමක් තියෙනවා නම් මේ ඒත් මේ පංචඋපාදානස්කන්ධය අසුර කරගත්ත සිටගෙන සිටීමක් නතර වීමක්මයි. කොහේ හරි හිඳගෙන මේ පහසුවෙන් ඉන්නවනම් ඒත් මේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගත්ත ස්වභාවයක්මයි. ඒ වගේමයි කොහේ හරි läගලා හොඳට නිකන් නිදාගෙන ඉන්නවනම් ඒත් මේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගත්ත ස්වභාවයක්මයි. දැන් මෙහෙම විස්තර කරන බුදුරජාණන් වහන්සේ කියනවා දැන් අපේ මේ ඇත්තරම පින්වත් මේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරනවා කිව්වහම අපේ හිත තමයි ඇත්තරම මේ මෙතෙන්දී මූලිකත්වයේ ගන්නේ. අපි හිතමු අපේ හිත ගැන අපි පොඩ්ඩක් විපරම් කරලා බැලුවාම අපි හිතමු ඔන්න විශේෂයෙන්ම තරුණ කාලේදී එහෙමනම් මේ හිත වැඩි වශයෙන්ම මේ රූපය ඇසුරු කරගෙන තමයි ඉන්නේ. මොකද හරිම ඉතින් ටිකක් සවිශක්තිය තියෙනවා, හයිය තියෙනවා. ඒ වගේම රූපයේත් යම් යම් සොඳුරු ස්වභාවයක්, හිත ගන්නාසුළු ස්වභාවයක් තියෙනවා. තමන් හිතන් ඉන්නවා. ඉතින් අපි මේ ලෝකෙම ඉන්න ශක්තිවන්තයා තමන් තමයි කියලා. නැත්තම් මේ ලෝකෙම ඉන්න රූප සුන්දරිය Taman තමයි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් අපි පුළුවන් තරම් මේ රූපය ඇසුරු කරගෙන තව ටිකක් ඔන්න රූපය ලස්සන කරගන්න නැත්තම් තව ටිකක් මේ රූපේ ශක්තිමත් කරගන්න ඔන්න උත්සාහත් වෙනවා. ඉතින් හරි අමාරුයි ඒ කාලෙදි මේ සංසාරේ දුකයි කියලා කිව්වට ඉතින් කිසිසේත්ම පිළිගන්න බෑ. මොකද මේව දුකක් තේරෙන්නෙත් නෑ. මොකද ඉතින් අපි කැමැති කැමැතිද අතපය හොල්ලන්න පුළුවන්. හරිම ශක්තිමත් හයියෙන් දුවන්නත් පුළුවන් උඩ පයින්න පුළුවන් ඉතින් নানা ප්‍රකාර විදිහට අපිට පුළුවන් මේ රූපය අපිට ඕන විදිහට හසුරව ගන්න. ඒ වගේමයි රූපේ ඉතින් දැකුම් කළුයි අනිත් අයත් ලස්සනයි කියලා කියනවා. ඉතින් ඡායාරූපයක් ගත්තාම ඉතින් ලස්සනට පේනවා. ඉතින් ඒක අල්ලගෙනම තමයි ඉතින් අපේ හිත තියෙන්නේ. ඉතින් අපි নানা ප්‍රකාර දේවල් මූණය තුල්ලගෙන ලස්සන කරගෙන ඇඟපත හදාගෙන ඉතින් පුළුවන් තරම් මේ රූපය ඇසුරු කරගෙනම අපේ හිත තියෙනවා. කල්පනා කරලා බලන්න අපිත් මේ යුගයේ හිටියා නැත්තම් දැනටමත් ඉන්නවා. ඉතින් අපේ තේ තරුණ කාලෙදී හරිම මුලා වෙච්ච ස්වභාවයක් තියෙනවා නැත්නම් පැටලිච්ච ස්වභාවයක් තියෙනවා කොයි තරම් ඉතින් වැඩිහිටි කෙනෙක් වෙනත් පැත්තක් ගැන කියලා කතා කළත් <clears throat> හරි අමාරුයි අපි හිර වෙලා එන්න හිරවිල්ලෙන් අත මිදෙන්න. ඉතින් මහා ගැඹුරක් පේන්නේ දර්ශනයක් පේන්නේ නැහැ. එහෙම නැත්නම් ජීවිතේ වෙනත් පැත්තක් පේන්නේ නැහැ. අපි හරිම ගජරාමෙට ඉතින් මේ රූපෙට අහු වෙලා ඉන්නවා. ඒකෙම ඉතින් තවත් පැත්තකින් <clears throat> කියන්න පුළුවන් ඊට පස්සේ සැප විඳින කාලෙකදී අපි ඒ සැපයට හසු වෙනවා. එහෙන් රූපයක් බලනකොට ඒකේ තියෙන ආස්වාදයට අහු වෙනවා. ඒකේ තියෙන ආස්වාදනීය ස්වභාවයට අහුවෙච්ච ගතියක් තියෙනවා. ඊළඟට අපි හිතමු තවත් විදිහට බලනවා නම් අපිට ලෙඩක් දුකක් වැළඳුනහම ඒ ලෙඩ දුක වැළඳුන අවස්ථාවේදී ඒ කයින් දැනෙන වේදනාවට දුක් වේදනාවට සෑහෙන්න අහු වෙනවා. මොකද අපිට හරි අමාරුයි මේ දුක් වේදනාවෙන් හිත මුදවගෙන කයේ තියෙන දුක කයට පමණක් බාර දීලා හිත ඒ දුකෙන් අයින් කරගෙන ඉන්න හරිම අමාරුයි. මොකද අපි පුරුදු කළා නැහැ. හිතට මේ කයට ලඩක් හඳුනහම කයෙන් අයින් වෙලා හිත යම් පමණක හෝ උපේක්ෂාවක පවත්වනවා කියන එක එකපාරට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක සෑහෙන කාලයක් තිස්සේ කරන පුහුණුවකින්ම ලබාගත යුතු දෙයක්. එනිසා අපි කිසිම පුහුණුවකින් තොරව සාමාන්‍ය විදිහට කටයුතු කළා. අපි තුමු දරුණු රෝගාබාධයක් වැළඳුනහම කොච්චර අනිත් අය කිව්වත් මේ වගේ හැකියාවක් තියෙනවා කියලා ඔන්න කියනවයි කියලා අපිට ඒ හැකියාව එකපාරට ගන්න බෑ. ඒ නිසා ලෙඩක් දුකක් වැළඳෙච්ච හැම මොහොතකදීම අපි නිරන්තරයෙන්ම මේ කයෙන් දැනෙන ඒ වේදනාව ගැනම තැවෙමින් ඒ ගැනම හිතමින් ඒ ගැනම පශ්චාත්තාප වෙමින් එහෙම නැත්නම් ඒ ගැනම බොහෝම අවිනිශ්චිත භාවයකට අපේ හිතපත් කරගනිමින් ඔන්න සෑහෙන්න දුකක් විඳිනවා. නිසා හුඟක් වෙලාවට අපේ කයට ලෙඩක් වැදුනහම නැත්නම් අපේම ඒ අපේම ළඟ ඉන්න ඥාති කෙනෙක්ගේ ලෙඩක් හැදුනහම ඔන්න මේ ඒ එන වේදනාව සම්බන්ධයෙන් අපේ හිත නැවත නැවත යොමු කරමින් මේ වේදනාව තුලම සැරිසරන ස්වභාවය වේදනාවෙම බැසගත් ස්වභාවය ඒ දුක් වේදනාව ගැනම උදේ හවා හිතන ස්වභාවයක් ඒ හිතලා හිතලා තව දුරටත් අපි මේ ලෙඩෙත් වැඩි කරගන්නා ස්වභාවයක් තියෙනවා. ඉතින් දන්නේම නැතුව ඔන්න අපි හිතිනුත් ලෙඩ වෙනවා. ඉතින් নানা ප්‍රකාර හිතින් හැදිච්ච ලෙඩ ලෝකේ අප්‍රමාණව තියෙනවා. අද ලෝකේ කායික වශයෙන් තියෙන ලෙඩ වඩා මේ හිත මුල් කරගත්ත කායික රෝග අතිශය තියෙනවා. ඉතින් මේ නිසා අපිට තේරෙනවා අපේ හිත හුඟක් වෙලාවට ඔන්න වේදනාවනුත් ඇසුරු කරනවා. දුක් වේදනාවක් නම් ඉක්මනට මේ දුකෙන් පැනලා යන්න දුකෙන් මිදෙන්න මේ වේදනාව ගැනම හිතන ගතියක් තියෙනවා. සැප වේදනාවක් නම් ඔන්නේ සැප ටික වර්ධනය කරගන්න, ඒ සැප ලැබෙන මාර්ග ටික තව ශක්තිමත් කරගන්න, තමන් සතු කරගන්න ඔන්න උදේ හවා කල්පනා කරනවා. යම්කිසි රූපයක් භාවිතා කළා නම් නැත්නම් රූපයක් දැක්කහම නම් අපේ හිතට සැප වේදනාවක් දැනුනේ කැමැති වේදනාවක් දැනුනේ සුව වේදනාවක් දැනුනේ ඔන්න අපි හිතනවා ඔන්න ඒ දැකපු රූපේ සැප තියෙනවා. ඉතින් අන්නේ රූපය මං සතු කරගත යුතුයි. මට ලං කරගත යුතුයි. කියලා ඔන්න නැත්තම් අපේ ගෙදෙට්ට ඒ රූපය අරන් එන්න ඕනි. කියලා ඔන්න අපි ඉතින් নানা ප්‍රකාර විදිහට මේ රූපය අයිති කරගන්න, රූපය Taman සතු කරගන්න උත්සාහත් වෙනවා. ඒ ගැනම කල්පනා කරනවා. මේ විදිහටම ඉතින් මේ පිටුතර හිතා ගන්න පුළුවන් අපේ කණෙන් සද්ද අහනකොට ඒකෙන් යම් ආස්වාදයක් ලැබුණා නම් ඒක ගැනම අපි කල්පනා කරමින් ඒ ගැනම සිතමින් ඔන්න ඒක අපි සතු කරගන්න, ඒක අපි ළඟ තියාගන්න ඔන්න සෑහෙන උත්සාහයක් ගන්නවා. මේ විදිහට අපේ මේ ඉඳුරන්ගෙන් යම්කිසි සැප වේදනාවක්, සුව වේදනාවක් දැනෙනවා ඒ සුව වේදනාව ඔස්සේ යන ගතියක්, ඒ සුව වේදනාව අනුවම අපේ සිතුවිලි ධාරාව දුවන ගතියක්, උදේ ඉඳන් රැ වෙනකන් ඒ ගැනම කෙලවරක් නැතුව ප්‍රපංච කරන ගතියක් ඔන්න තියෙනවා. ඒ වගේමයි අපි ඇතැම් වෙලාවට හිතේ දාගන්න විවිධාකාර සංඥාවන්. ඔන්න ඉගෙන කියා ගන්න කාලේ නම් ඉතින් පුළුවන් තරම් මේ සංඥාවන් මතකේ තියා ගැනීමම දක්ෂතාවයක් වෙනවා. ඉතින් නැවත නැවත ඒවා නැවත නැවතත් හිතේ ධාරණය කරගනිමින් ඊළඟ නැවත නැවත මතක් කරගනිමින් කෙටි සටහන් අනුව ඔන්නේ හිතේ තව තව ධාරණය කරගනිමින් විවිධාකාර විභාග වලට උත්තර දෙමින් ඔන්න සංඥාවන් ඔස්සේම අපි ගමන් කරනවා. ඉගෙන ගන්න කාලේදී විශේෂයෙන්ම වර්තමාන අධ්‍යාපන ක්‍රමවලදී විශේෂයෙන්ම සංඥාවම බහුලීකృత කිරීමක් සිද්ධ වෙනවා. මේ සංඥා බාහුල්‍ය හරහා අපේ හිත දන්නේම නැතුව ඔන්න වල් වදිනවා. දන්නේම නැතුව සංඥා ගොඩකින්ම අපේ හිත පිරෙනවා. සංඥා ගොඩකම අපි අතරමං වෙලා. අපිට තේරෙන්නේ නැහැ මේ සංඥා වලින් හානියක් කරනවාද නැත්නම් යහපතක් කරනවාද කියලා කිසිම වැටහීමක් නැහැ. ඉතින් අනිත් අය සංඥා අපේ ඔළුවට දානවා. අපි පුළුවන් තරම් ඒ ටික අපේ ඔළුවේ රඳව ගැනීම සඳහා උත්සාහත් වෙනවා. ඉතින් වර්තමාන අධ්‍යාපන ක්‍රමවලදී මේ සංඥාවෙන් සෑහෙන හානියක් අපේ මේ හිතට කරනවා. ඒක ඉතින් ඇත්තටම මේ කාලේ අපිට තේරෙන්නේ නැහැ. අපි ඉගෙන කියා ගන්න කාලෙදී ඉතින් අපේ දෙමව්පියොත් පුළුවන් තරම් ඉගෙන කියා ගැනීම සඳහාම අපි උනන්දු කරනවා. මොකද ඒකෙන් ලොකු ප්‍රතිඵලත් හොඳ යහපත් ප්‍රතිඵලත් ඉස්සරහට ඉතින් රැකී ආරක්ෂා හරහාව ඉතින් හම්බ වෙනවා. ඉතින් අපිත් පුළුවන් තරම් උත්සාහත් වෙලා මේ සංඥා ටික ඔළුවේ ගබඩා කරගන්නවා. වාසනාවට ටිකක් අමතක වෙනවා. ඒකෙන් ඉතින් පොඩ්ඩී ගැලවීමක් තියෙනවා. කෙසේ නමුත් සංඥාවලට ලොකු තැනක් තියෙනවා. ඉතින් අපේ හිත කල්පනා කරලා බලන්න. ඉතින් මේ සංඥාවලම දුවන ගතියක්. සංඥාවලම වල්මත් වෙන ගතියක් තියෙනවා. ඒ සංඥාවලින් වල්මත් වෙන්නම කතරම් කියනවා නම් අපි හිතට එන පුංචි සංඥාවක් ටික ටික ටික වර්ධනය කරලා වර්ධනය කරලා වර්ධනය කරලා ගිහිල්ලා අන්තිමනේ සංඥාව අපිට අපිට අන්තිමට අපිට තේරෙන්නේ නැහැ අපේ මේ සිතවිලි ධාරාව පටන් ගත්තේ කොතෙන්ද කියලාවත් තේරෙන්නේ නැහැ. ඒ කාරණේ ඔය හරි ලස්සනට මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. අපිටම හිතට රූප සංඥාවක් ආවනම් වාකර දෙයක් දැක්කනම් ඒක ආශ්‍රිතව ඔන්න පොඩි සිතුවිල්ලක් පහළ වෙනවා. ඊට පස්සේ ඔන්න ඒකෙන් යම්කිසි සුව වේදනාවක් ආවනම් ඔන්න ඒ ගැන ඔන්න දැනුවත් වෙනවා. ඔන්න ඊට පස්සේ ඒක අනුව විතර්කයක් පහළනවා. පුංචි තව සිතුවිල්ලක් පහළනවා. ඊට පස්සේ ඔන්න ඒකම ඔස්සේ තව තව තව හිතන්න පටන් ගන්නවා. මේ පැත්තට හිතනවා, අර පැත්තට හිතනවා, අතීතයට හිතනවා, අනාගතයට හිතනවා. දන්නේම නැතුව අර තමන්ගේ ඕමනාවට හිතපු තැනැත්තා අන්තිමට අර සිතුවිලි ධාරාවේ වහලෙක් බවට පත් වෙනවා. පටන් ගත්තේ තමුන් තමන්ගේ එක්තරා ආම්දමක පාලනයක් සහිතව නමුත් තමන්ගේම පාලනයෙන් ගිලිහිලා තමන්ගේ හිත ඔන්න අපිවම සම්පූර්ණ කතන්දරයක පටලව ගන්නවා. ඊට පස්සේ ඉතින් අපිට ගැලවෙන්න හරි අමාරුයි. අපිට ඌමනයි දැන් මේ හිත මේ යන ගමනෙන් අත මිදෝලා නැත්නම් යම් පමණක මේ කරගෙන යන මේ වෙනත් යහපත් දෙයකට යොමු කරන්න. නමුත් මේ මට්ටමේදී හරි අමාරුයි. මේ මට්ටමේදී අපි තනිකරම අහු වෙලයි තියෙන්නේ. අපේ හිත තේරෙනවා මේ විදිහට නැවත නැවත හිතන්න හිතන්න එක්ක හිත පෑරෙනවා නැත්නම් හිත පැටලෙනවා හිතේ රාගේ වර්ධනය වෙනවා, හිතේ ද්වේෂේ වර්ධනය වෙනවා කියලා Tamanටම තේරෙනවා. නමුත් හරි අමාරුයි මේ වගේ ඔඩු දිව්ව අවස්ථාවකදී හිත ගලව ගන්න. ඉතින් මේ වගේ මේ සංඥාව වලින් පටන් අරගත්ත හිත නැත්තම් මේ සිතුවිලි ධාරාවන් ප්‍රපංචයන් අපේ හිත තව තවත් වල්මත් කරනවා. ඒතර මේ අපි කොයිතරම් নানা ප්‍රකාර දේවල් අනුව අපේ හැකියාවන් වර්ධනය කරලා තිබුණත් මේ සංඥාවන් වලට සෑහෙන්න අහු වෙනවා. එනිසා බුදුරජාන් වහන්සේ මේ ဒုတိ ය ගත්තුල බද්ද සූත්‍රයේදීත් මේ පංච උපාදානස්කන්ධයන් යටතේ. එතකොට මේ සංඥා උපාදානස්කන්ධය සෑහෙන්න මේ සත්වයින්ව මුලා කරන ගතියක් තියෙනවා. ඒකෙන් මොකද එක්ක ආස්වාදයක් තියෙනවා කියලා අපිට පෙන්නනවා. නැත්තම් සැපක් තියෙනවා කියලා පෙන්නනවා. එහෙම නැත්තම් මේක නිත්‍යයි කියලා පෙන්නනවා. නැත්තම් මේකෙන් ලොකු තමන්ට ප්‍රතිරූපයක් හදාගන්න පුළුවන් කියලා පෙන්නවා. මේ අන්දමින් නැති දේවල් පෙන්නමින් අපේ හිත මුලා කරමින් මේ සංඥාවල් වලම පටලන ගතියක් තියෙනවා. සරලව පටන් ගත්තට ඒක වර්ධනය වෙලා වර්ධනය වෙලා හිත මේ සංඥාවල් වලින් පිරෙනවා. ඊළඟට දැඩි ග්‍රහණයකට අහු වෙනවා, දෘෂ්ටි වලට අහු වෙනවා. ඊට පස්සේ ඉතින් බුදුහාඳුරය ඇවිල්ලවත් බේරන්න බෑ. එච්චරටම හිර වෙනවා. ඒ වගේ මේ හිතාගන්න බැරි තරම් පුංචි දේවල් නැවත නැවත නැවත නැවත හිතලා හිතලා හිතලා අපි හිතින්ම අපිවම විනාශ කරගන්න. ඒ නිසා හරිම අමාරුයි මේ වගේ දේවල් වලදී ඒ දැඩි ග්‍රහණයටපත් වෙච්ච අයට ඒකෙන් මිදෙන්න ඕනය මෙහෙම දෙයක් වෙලාය කියලා ඒ ඒ අයව එහෙම දෙයක් වුණ බවට පෙන්වලා දෙන්න එකත් හරිම අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පවා ඇතැම් වලදී ඇතැම් තැම්වලදී ඒ දැඩි දෘෂ්ටි ග්‍රාහයන්ට අහුවෙච්ච අයව මුදව ගන්න බැරුව එහෙම අත්හැරලා දාලා තියෙනවා. මොකද ඒ තරමට අපේ හිත දැඩි ග්‍රහණ වලට ආවහම හරිම අමාරුයි. නිසා බුදුරජාණන් වහන්සේ නම් කිසි තැනක තමන්ගේ මේ ධර්මයවත් දැඩි ග්‍රහණයෙන් ගන්න නම් එපා කියලාම කියනවා. හිතලා බලන්න තමන් වහන්සේ මේ සාරාසං කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී පුරලා මේ සංසාර දුකින් අත මිදෙන්න ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයක් දේශනා කරන්නේ පහුරකට උපමා කළා. මේක මේ හුදු පහුරක් පමණයි. මේ සංසාර සාගරයෙන් ඈතර වෙන්න පහුරක් පමණයි. ඈතර වුණා නම් ආයේ පහුර තියලා යන්න. ආයෝග කරේ තියන් යන්න එපා. ඔය තරමටම බුදුරජාන් වහන්සේ හරීම මේ අතහැරින මාර්ගයක් එම නැත්තම් මේ හිත සංසිඳන මාර්ගයක් නිවන මාර්ගයක් දැඩි ග්‍රහණයන්ගෙන් හිත අතමුදවන මාර්ගයක් ඒ වගේම හරිම සංසිඳීමක් සහිත මාර්ගයක් තමයි පෙන්වන්නේ මේ මාර්ගය අපි ඉස්සරහට යන්න යන්න කිසිසේත්ම අපේ සිත්වල දැඩි ග්‍රහණයක් තියෙන්න බෑ. ඇත්ත වුණත් දැඩි ග්‍රහණයක තියෙන්න බෑ. ධර්මය වුණත් දැඩි ග්‍රහණයක තියෙන්න බෑ. අපේ හිත කිසි තැනක හිර වෙලා, තද වෙලා, ආතතිගත වෙලා තියෙනවා නම් ඒ කියන්නේ පින්වත්නි අපිටයි වැරදිලා තියෙන්නේ. බුදුහාමුදුරන්ට නම් වැරදිලා නැහැ. නිසා අපි හරි කල්පනාකාරී විය යුතුයි මේ වගේ ගමන් යනකොට. ඒ නිසා මේ සංඥා ඔස්සේ යන ගමනේදී සංඥාව බහුල කරගෙන අපේ හිත තියෙනකොට පරිස්සම් වෙන්න ඕනේ කොයි වෙලාවෙද කොයි වෙලාවෙදිද මේවා අනවශ්‍ය විදිහට අපි දැඩිව ග්‍රහණය කරන්නේ කියලා. අපේ හිත අපි පුළුවන් තරම් සංසිඳවලා තියාගෙන ඉන්නවා නම් ඕන්ට වඩා මේවා ඔසේ යන්නේ නැත්නම් ඉතින් යම් පමණක බේරිලා තියෙනවා. නමුත් හුඟක් වෙලාවට මේ එන සංඥා හරීම ආස්වාදනීයයි එහෙම නැත්නම් එන සංඥා හරිම පොළඹවන සුළුයි. ඒක මේ කාමයට නොවෙන්න පුළුවන්. නමුත් හුඟක් වෙලාවට අපේ බුද්ධිය ඔස්සේ යන දේවල් නැත්නම් තර්කය ඔස්සේ යන දේවල් එහෙම නැත්නම් පාණ්ඩිත්‍ය ඔස්සේ යන දේවල් අපේ මාන්නේ වැඩි කරන දේවල් මේ වගේ දේවල් වලුත් සෑහෙන පැටලෙනවා. ඉතින් අපි ඔළුවේ මේ දේවල් දාගත්තාම සංඥා ඔස්සේම අපි හිතලා හිතලා හිතලා ඔන්න දන්නේම නැතුව අර විවිධාකාර පැතිවලින් අපේ හිත ඒ තුලම කොටු වෙන ස්වභාවයක්, ඒ තුලම හිර වෙන ස්වභාවයක් තියෙනවා. තවත් පැත්තකින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සංසාරගත සත්වයාගේ හිත නිර්මාණශීලීත්වය හරහා තොන්න අහු වෙලා තියෙනවා. ඉතින් අපේ හිත හරි කැමති ඉතින් නව නිර්මාණ වලට ඉතින් අලුත් අලුත් අලුත් පැතිවලින් හිත හිතා හිත හිතා ඔන්න අපේ නිර්මාණ මගේ නිර්මාණ මගේ නම මම තමයි හොඳ කියලා ඉතින් අපේ විවිධ විදිහට සංස්කරණයන් කරමින් කටයුතු කරනවා. රූපයක් දැක්කම ඉතින් අපේ රූපේ රූපේ යම් කිසි හෝ අඩුපාඩුවක් තියුණා නම් ඒ අඩුපාඩුව අපි අතින් හදලා දානවා. අපේ හිතේ කෙලෙස් වර්ධනය වෙන විදිහට, රාගේ වැඩි වෙන විදිහට, කැමැත්ත වැඩි වෙන විදිහට පුළුවන් තරම් තව ටික එකතු කරනවා. නැත්නම් අපි වැඩි කරනවා. අඩුපාඩු ටික එකතු කරලා වැඩි කරලා ඔන්න අපේ හිතේ රාගේ වැඩි වෙන විදිහටම ඔන්න අපි හිතනවා. නැත්තම් අපි අකමැති කෙනෙක් දැක්කනම් ඔන්න ඒ මනුස්සයා දැකලා ගියා. නමුත් ඔන්න අපි නැවත නැවත දැකපු දේවල්ම හිතට දාගනිමින් ඒ ඔස්සේම හිතමින් ඔන්න ද්වේෂය වැඩි වෙන විදිහටම අපි හිතනවා. මේ විදිහට අපේ හිතට එන අරමුණු නැවත නැවත සංස්කරණය කරමින් නැවත නැවත අඩුපාඩු ටික සකස් කරගෙන අපි අපිම පැටලෙනවා. ඉතින් ඉතල බැලුවාම මෙතන මේ සංසාර ගමන ඉල්ලගෙන කෑමක් කියලා තමයි කියන්න වෙන්නේ. ඒ තරමට හරිම පැටලිල්ලක් තියෙන. අපි සෑහෙන අපිම වග කියනවා අපේ මේ ගමනට. අපි විඳින දුකට අපිම වග කියනවා. ඒකයි බුදුහාඳුරෝ මං හිතන්නේ කියන්නේ මේ අවිද්‍යාවෙන් වැහිලා අපි ඉන්නේ. අවිද්‍යාවෙන් වැහුණාම අපිට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. හරි පාර මොකද්ද, වැරදි පාර මොකද්ද, නිවැරදි දේ මොකද්ද, වැරදි දේ මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. මොකද අවිද්‍යාව පටලෙන් වැහිලා තියෙන්නේ. හුඟක් වෙලාවට අපේ අපි හිතමු අපේ නිල් පාට කණ්ණාඩියක් දාගත්තාම ඒ කණ්ණාඩියට පේන්නේ නිල් පාටට. බලන බලන හැම පැත්තම නිල් පාටයි. ඉතින් වෙන කෙනෙක් කණ්ණාඩිය කණ්ණාඩියක් දාගත්ත නැති කෙනෙක් කිව්වට මේ නිල් පාට නෙමෙයි මේක මේ රතු පාටයි කියලා ඉතින් කිසිසේත්ම පිළිගන්නේ නැහැ. මොකද මේ නිල් පාට කණ්ණාඩිය දාගෙන ඉන්නේ. අපි රතු පාට කණ්ණාඩියක් දාගෙන ඉන්නවනම් හොඳ රතු පාටට පේනවා. ඉතින් මෙන්න මේ වගේ අවිද්‍යාවේ තියෙනවා හරිම මුලා කරන ස්වභාවයක් අඳුරු පටලයක් තියෙනවා අපිට ඒ අඳුරු පටලය හරහා බලනකොට ඒ අපි දාගත්ත කණ්ණාඩිය හරහා බලනකොට ඇත්ත පේන්නේ නැහැ. ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම වැරදි චිත්‍රයක්, වැරදි ප්‍රතිරූපයක් නැති දෙයක් තියෙනවා කියලා තමයි පේන්නේ. එක්ක තියෙන දේ වෙනස් විදිහට පේනවා. ඉතින් මේ වගේ අවිද්‍යාවෙන් ඔන්න පැටලලා තියෙනකොට ඇත්ත නොපෙනෙන නිසා ඔන්න අපි මේ සංසාරේ කෙලවරක් නැතුව සැරිසරනවා. ඒ වගේම අපේ මේ හිත ආසාවෙන් ඔන්න බැඳිලා කොච්චර තෙවුනත් මදි ස්වභාවයක් තියෙනවා. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අපිට විවිධාකාර දේවල් තියෙනවා. කොච්චර තිබුණත් මොකද්දෝ මදිකාමකුත් තියෙනවා. ගෙදර ඉතින් යම් යම් පමණකට යම් ප්‍රමාණයකට ඔන්න සම්පත් තියෙනවා. අපි තුමු වාහනයක් තියෙනවා. අඹ දරුවන් ඉතින් සුවසේ ඉන්නවා යම් කාලයකට හරි. ඊළඟට ඉතින් රැකී ආරක්ෂාවකුත් තියෙනවා. ඒත් මොකද්දෝ මදිකමකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කොච්චර තිබුණත් මදි ගතියක් අපේ සිත් සතන් තුළ තියෙනවා. අපි ඒ නිසා ඔන්න තියෙන රස්සාව මදිලා ඔන්න තව රස්සාවක් හොයාගෙන යනවා. ඒ රස්සාව මදිලා තව රස්සාවක් හොයාගෙන යනවා. නැත්තම් මේ රට මදිලා තව රටක් හොයාගෙන යනවා. එහෙම නැත්තම් මේ ඉන්න தත්ත්වේ මදිලා තව ඉන්න தත්ත්වයක් හොයාගෙන යනවා. මේ තියෙන බලය මදිලා ඔන්න ඊළඟ தත්ත්වයක් හොයාගෙන යනවා. තියෙන മന്ത്രി পদවිය මදි වෙලා ඔන්න ඇමති পদවියක් හොයාගෙන යනවා. ඒක පදේලා ඔන්න රජ পদවිය නැත්තම් ජනාධිපති পদවිය හොයාගෙන යනවා. කෙලවරක් නැතුව අපි මේ විදිහට හැම තිස්සෙම තණ්හාවට දාස වෙලා අර තියෙන ඌණ ස්වභාවය නැත්තම් මදිපාඩුව පුරවීම සඳහා අපි කටයුතු කරනවා. හැබැයි අරගෙන යන්නේ තණ්හාවම තමයි දෙවණියක් අරගෙන. තණ්හාවම තමයි ළඟින් තියාගෙන යන්නේ. අපි හිතන්නේ අපි අපි ජයග්‍රහණය කරා. මට ඕන දේ ඉෂ්ට වුණා. මම තමයි දැන් ඉස්සරහා ඉන්නේ. අනිත් කෙනාව මම පරාජය කළා කියලා අපි හිතන්නේ. නමුත් දිනලා තියෙන නම් තණ්හාව. එනිසා මේ සංසාර ගමන බුදුරජාන් වහන්සේ එකයි කියන්නේ මේ තණ්හාවත් අවිද්‍යාවත් මුල් කරගෙන යන ගමනක් තියෙන්නේ. මෙතන සත්‍යයේ පුජ්‍යලයක් සැරිසරන ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. තණ්හාවත් අවිද්‍යාවත් මුල් කරගෙන මේ පංච උපාදානස්කන්ධයන් ඇසුරු කරමින් එතන එතන ඇසුරු කරමින් යන ගමනක් තියෙන්නේ. ඉතින් මේක හරි අමාරුයි එක පැත්තකින් තේරුම් ගන්න. බුදු කෙනෙක්ම ලෝකෙට පහළ වෙලා තමයි එතකොට මේ සංසාර දුකින් අත මිදෙන මාර්ගයක් කියලා දෙන්නේ. ඉතින් මේ මේ තරම් බුදුරජාණන් වහන්සේ මේවා විස්තර කරන කරන අතරේ බුදුහාඳුරෝ කියනවා ඒතර මේ සංසාර ගමන මේ තරම් හිතා ගන්න බැරි කාලයක් තිස්සේ අපි ඇවිල්ලා තියෙනවා. මේක පළවෙනි ආත්ම නෙමේ, දෙවෙනි භවය නෙමේ, තුන්වෙනි භවය නෙමේ. හිතා ගන්න බැරි තරම් කාලයක් මේ සංසාරේ සැරිසරලා තියෙනවා. කොච්චර ඉදිරියට සැරිසරුවත් මේ බඳුම ස්වභාවයක් තියෙන්නේ. ඒ වගේමයි මේ හිත මේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් නිරන්තරයෙන්ම වැහිලා බැඳිලායි තියෙන්නේ. නිරන්තරයෙන්ම රාග ద్వේෂ වලින් මුලා වෙලා දැවිලායි තියෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට. අභික්ඛනං සකං චිත්තං පච්ච වෙක්කිතබ්බං දීගරත්ත මිදං චිත්තං සංකිලිට්ඨං රාගේන දෝසේන මෝහේනාති. ඔන්න මේ ගද්දුල බද්ද සූත්‍රයේදී අපි උනන්දු කරනවා මේ නිතර නිතර තමන්ගේ හිත මේ විදිහට බලන්නලු. කොහොමද? අபிක්කනං සකං චිත්තං පච්චවෙක්කිතබ්බං. නිරන්තරයෙන්ම මේ තමන්ගේ හිත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. තමන්ටම සංවේගයක් උපදව ගන්න. මේකයි කියන්නේ. තමන් කෙරෙහිම සංවේගයක් උපදව ගන්න තමන්ගේ හිත බලලා දීගරත්ත මිදං චිත්තං සංකිලිට්ඨං මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ හිත කිලිට වෙලායි තියෙන්නේ මොනවෙන්ද රාගේන දෝසේන මෝහේනාති පින්වත්නි මේ බුදුරජාන් වහන්සේ අපේ තියෙන එක්තරා අන්දමකින් පිරිසුදු වෙන්න තියෙන ඌමනාව තමයි මෙතන අවදි කරන්නේ. ඇත්තට අපි කොයිතරම් කිලිට වෙලා හිටියත් අපේ සිත් සතන් කොයිතරම් නීවරණයන්ගෙන් බැඳිලා තිබුණත් මේ මනුස්ස හිතේ එක්තරා අන්දමක ස්වභාවයක් තියෙනවා මේ මනුස්ස හිත අවදි කරලා ගත්තනම් අන්න පිරිසුදු භාවය කරා යන ගමනක් තියෙනවා අන්න ඒ ස්වභාවය අන්න බුදුහාමුදුරුවෝ කියනවා අවදි කරගන්න ඒ සඳහා උනන්දුවක් ඇති කරගන්න. කොහොමද නිතර නිතර කල්පනා කරලා බලන්නලු මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ හිත කිලුට වෙලායි තිබුණේ. දීර්ඝ කාලයක් තිස්සේ මේක රාගෙන් දැවිලායි තිබුණේ. දීර්ඝ කාලයක් තිස්සේ මේ හිත ද්වේෂයෙන් දැවිලායි තිබුණේ. දීර්ඝ කාලයක් තිස්සේ මේ හිත මෝහයෙන් පැටලිලායි තිබුණේ. මේ විදිහට බුදුහාඳුරෝ අපිට මේ කරන මේ ප්‍රත්‍යවේක්ෂාව අපි කරනවා නම් එතකොට අපිට යම් පමණ උනන්දුවක් ඇයි මම මේ තරම්ම මේ හිත මේ විදිහට රාගෙන්, ద్వේෂෙන්, මෝහෙන් බැඳෙන්න ඉඩ දෙන්නේ? බැරිද මට මේක විනාඩියකටවත් රාග, ద్వේෂ, මෝහයන්ගෙන් තොරව පවත්වන්න? අන්න බුදුහාඳුරේ අපේ සිත් සතන් තුළ තියෙන අන්න ඒ හැඟීමට තමයි අන්න ආවන්ත්‍රණය කරන්නේ. මොකද අපි කොයි තරම් පැටලලා හිටියත් කොයි තරම් රාග, ద్వේෂ, මෝහ වලින් බැඳිලා හිටියත් අපේ හිතේ තියෙන ඔන්න ඔය වගේ ස්වභාවයකුත් අන්න ඒක තමයි බුදුහාඳුර අවදි කරන්නේ. ඒක ඉතින් ඇතැම් වෙලාවට අපිටම කරගන්න බැරි වෙයි. ඒක තමයි මුලින්ම ඔන්න බුදු කෙනෙක් පහළ වෙලා උන්වහන්සේ මේ රාග ద్వේෂ මෝහයන් සම්පූර්ණයෙන් දුරු කළා. තමන් වහන්සේ සංසාර දුකින් අත මිදෙලා. ඔන්න ආමන්ත්‍රණය කළා තියෙන ඔන්න මම මිදුණා. මෙන්න මේකයි පාර. ඔන්න උත්සාහත් වෙන්න. ඒතර අපිට මේ උත්සාහත් වෙන්න එක්තරා අන්දමක උත්තේජනයක් තමයි මේ දෙන්නේ. මෙන්න මේ තැන පින්වත්නි අපිට අඳුර ගන්න පුළුවන් නම් මං හිතනවා අපිට සෑහෙන්න ඉදිරි ගමනක් තියෙනවා. මොකද මේ අපි කොයිතරම් සංසාරේ සැරිසරුවත් කොයිතරම් වර්තමානෙත් අපේ හිත කෙලෙස් වලින් බැඳලා තිබුණත් බුදුහාමුදුරු කියනවා මේ හිතේ මේ තියෙන කෙලෙස් ස්වභාවය తాවකාලිකයි. මේක පිරිසුදු කරන්න පුළුවන්. මේක මේ එළියේ තියෙන තට්ටුවේ තමයි කෙලස් ටික තියෙන්නේ. ඒ නිසා මේ කොයිතරම් අපි සංසාර දුක තේරුම් ගත්තත් මේකේ බැරරුම්කමක් තියනවා කියලා තේරුම් ගත්තත් අන්න බුදු කෙනෙක් පහළ වෙච්ච ලෝකේ නැත්තම් බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ අපිට මේකෙන් මෙදෙන්න ප්‍රතිපත්ති මාර්ගයක් මෙදෙන්න උපක්‍රම රාශියක් මෙදෙන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒ නිසා අපි මිනිසෙයින් වශයෙන් වර්තමාන කාලෙද සතුටු වෙන්න පුළුවන් තාමත් ධම ජීවමානව තියෙනවා. තාමත් මේක ක්‍රියාවේ යොදවනවා නම් නැත්නම් තාමත් මේක අපි අවබෝධයෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ප්‍රායෝගිකව මේක හදාරනවා නම් මේක පුරුදු කරනවා නම් අන්න මේ හිත පිරිසුදු කරන්න පුළුවන්. මොකද බුදුහාඳුරෝ කියන්නේ චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සanti. චිත්ත වෝදානා සත්තා විසුජ්ජಂತಿ. මේ සත්වයෝ කිලුට වෙලා තියෙන මේ හිත නිසා. මේ සත්වයම් අවස්ථාවක පිරිසුදු වෙනවා නම් ඒත් මේ සිතේ පිරිසුදු භාවය හරහාමයි. ඒ නිසා අපි අද ඒ කතා කරද්දී මුලින් මම කිව්වා අර ඇතම් ශ්‍රමණ බ්‍රාහමණයෝ විවිධාකාර අන්‍ය තීර්ථකයෝ මේ පව් ගෙවා හැරීම සඳහා ඔන්න වතුරින් මේක හොදලා හරින්න හදනවා. ගංගානම් ගඟේ ගිහිල්ලා ඔන්න ස්නානය කළා මේ පව් සෝදා හරින්න හදනවා. නමුත් බුදුරජාන් වහන්සේ කියනවා මේ විදිහට මේ ඇඟ හේදුවා කියලා නෑවා කියලා මේ පව් ටික නම් අයින් වෙන්නේ නැහැ. මේ හිත තමයි පිරිසුදු කරන්න තියෙන්නේ. චිත් මේ හිතේ පිරිසුදු භාවය හිතේ කෙලසුන්ගෙන් තොර ස්වභාවය. නිකලස් භාවයම එතකොට මේ සත්වයින්ගේ විසුද්ධිය පිණිස නැත්නම් මේ සත්වයින්ගේ පිරිසුදු භාවය පිණිස හේතු වෙනවා. ඒ වගේම ඒක අනිත් පැත්ත මේ හිත ඇසුරු කරනවා නම් රාගය, මේ හිත ඇසුරු කරනවා නම් ද්වේෂය, මේ හිත ඇසුරු කරනවා නම් මෝහය අනිවාර්යයෙන්ම ඉතින් කිලසෙනවා. සංකිලිට්ඨේන චිත්ත සංකිලේස සංකිලේසා භික්කවේ සත්තා සංකිලිස්සanti. තොර මේ සිතේ ස්වභාවය අනුව තමයි අපි කවුද කියලා තීරණය වෙන්නේ. මේ කය নানা ප්‍රකාර විදිහට තියේවි. නමුත් මේ හිත අපිට හදාගන්න පුළුවන් මේ හිත පිරිසුදු කරගන්න පුළුවන් ඔන්න බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ අපිට ගමන් කරන්න හැකියාව තියෙනවා. ඉතින් අද මේ අද මේ ධර්ම දේශනාවේදී එහෙනම් අපිට තේරුම් ගන්න තියෙන්නේ අපිට දීර්ඝ කාලයක් තිස්සේ ආපු ගමනක් තියෙනවා. බහුල වශයෙන් මහා ගෙදර ඇසුරු කරගත්ත ගමනක් තියෙන්නේ. ඒ නිසා අපි මේ ලැබිච්ච අවස්ථාවෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න උත්සාහත් වෙන්න ඕනේ. මේක අපි වෙනුවෙන් කිසිම කෙනෙකුට කරන්න බෑ. අපිට කොයි තරම් ධනය තිබුණත් වෙන කෙනෙක් ලව්වා අපේ හිත පිරිසුදු කරගන්න බෑ. වෙන කෙනෙක් ලව්වා මේ සංසාර දුකින් අත මිදෙන වැඩේ කරගන්න බෑ. අපි අපිම උත්සාහයෙන්, වීරයෙන්, ඉවසීමෙන් යා යුතු ගමනක් ඉදිරියට තියෙනවා. ඒ තුල ගුණයක් එක්ක යන්න වෙනවා. ඒක හරි අමාරුයි මේ අනිත් අයව පාගගෙන එහෙම නැත්නම් අනිත් අයව පැත්තකට දාගෙන තමන් ඉදිරියට යන්න ඕනේ කියලා යන ගමනක් නෙමෙයි තියෙන්නේ. ඒනොට මේ අපි කාටත් තියෙන්නේ මනුස්ස හිතක්. මේක ස්වභාවයෙන්ම පිරිසුදු භාවයක් මේකේ තියෙනවා. නමුත් වර්තමානයේ සෑහෙන කාලයක් තිස්සේ මේ නීවරණයන්ගෙන් බැඳිච්ච නිසා, නීවරණයන්ගෙන් ආවරණය වෙච්ච නිසා, තණ්හාවෙන් බැඳිච්ච නිසා මේකේ කෙලිසිච්ච ස්වභාවයක්, අපිරිසුදු වෙච්ච ස්වභාවයක් තියෙනවා. හැබැයි බුදු කෙනෙක්ගේ පාර අනුගමනය කළා නම් උන්වහන්සේ සරණ ගියා නම් ධර්මයේ සරණ ගියා නම් සංඝයා සරණ ගියා නම් මේක ප්‍රසිද්ධ කරන්න පුළුවන් බවට බුදුහාමුදුරුවෝ ප්‍රත්‍යක්ෂ වෙනවා. නැත්නම් බුදුහාමුදුරුවෝ පොරොන්දු වෙනවා. එහෙනම් ඉතින් අපිට උත්සාහවත් වෙන්න තියෙන මේ වර්තමාන කාලේ මේ ලැබිච්ච උතුම් manussාත්ම භාවය මේ කටයුත්ත සඳහා සෑහෙන්න යොදවන එක. ඉතින් අපිට নানা ප්‍රකාර වෙනත් ප්‍රමුඛතාවයන් තියෙන්න පුළුවන්. අපිත් නමුත් අපි මේ අපේ ජීවිතේ තරුණ කාලේ වෙන්න පුළුවන්, මැදිවියේ වෙන්න පුළුවන්, නැත්තම් මහලු කාලේ වෙන්න පුළුවන්. මේ කොයි කාලේ හරි පුළුවන් නම් ඉතින් ළමා කාලේ වෙන්නත් පුළුවන්. ඉතින් මේ කොයි කාලේ හරි අපිට මේ කටයුතු රත තියන්න පුළුවන් නම් ආධ්‍යාත්මික දියුණුවක් වෙනුවෙන් අපි කටයුතු කරනවා නම් එතකොට අපි ගినాපු හිතට වඩා පිරිසුදු හිතක් ඇතිව මැරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිත් අද උත්සාහවත් මොකද අපි හිත පිරිසුදු කරගත්තොත් අන්න බුදුහාඳුරෝ කියනවා ඒ චිත්ත වෝදානා සත්තා විසුද්ධಂತಿ. සිතේ පිරිසුදු භාවය අනුවයි මේ සත්‍යාගේ විසුද්ධියක් පිරිසුදු භාවයක් තේරුම් කරන්න තියෙන්නේ. මේ කරුණ අපි හොඳින් තේරුම් අරගෙන මේ සංසාර දුකෙන් අත මිදීම සඳහා බුදුරජාණන් වහන්සේ මොකද්ද ඉදිරියට කතා කරන්නේ මොනවාද මොන වගේ පාරවල්ද පෙන්වන්නේ කියලා තවදුරටත් ඉදිරියටත් අපි සාකච්ඡා කරමු. අද දින ධර්ම දේශනාව මෙතනින් මම સમાપ્ત කරනවා. සිළු දනාටම තමන් කරගෙන යන භාවනා කටයුතු වල තවත් උනන්දු ඇති කිරීම පිණිස ඒ වගේම මේ ධර්මයේ කෙරෙහි හොඳ ගැඹුරක් හිතේ ඇති කර ගැනීම පිණිස සංසාරය සම්බන්ධයෙන් බියක් හිතේ ඇති කර ගැනීම පිණිස අද දින ධර්ම දේශනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි